නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ එමෙන්ම ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසේත් මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් මේ උතුම් සදහම් පිළිසඳර නිසා උතුම් දහම් කාරණා මැනවින් සරල කොට සුවසේ අවබෝධ කරගන්න ඔබටත් මටත් අවස්ථාව යෙදෙනවා. ඉතින් මේක පිනේ පිනක් නිසා අපිට ලැබුණ අවස්ථාවක් අපේ පින නිසා. ඉතින් නොමදව අනුමෝදන් වෙන්න කියන කාරණාවයි අපි ඔබට මතක් කරන්නේ. මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් අපි අද දවසෙත් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුලින්ම වන්දනා කරගනිමු. ඒත් එක්කම මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳරේ අද දවසේ සදැහැති දායකත්වය අපි ඔබට සිහිපත් කරන්නම් අමුඩාවේ පදිංචි පින්වත්ෙම් දයාවතී පෙරේරා මහත්මිය විසින් දායකත්වයේ දරන්නේ ඉතින් අපි ඒ කාරණාව ගෞරවයෙන් සිහිපත් කරගන්නවා ඒත් එක්කම අද දවසේත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස කරුණාවෙන් අපට කරුණාවෙන් වැඩම කොට පදාල අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යරත්නයන් වහන්සේ නමක් වන අවසරයි වැලිමඩ සද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදු කොට ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි ගියවර මේ උත්පත්ති කාරණා ගැන සඳහන් කිරීම නිසා බොහෝ කාරණා ඔබ වහන්සේ අපට මතක් කරලා දුන්න මේ දහම් පිටකයට අනුව ස්වාමීනි අර පිනති දෙවි කෙනෙකුට මෞකස පිළිසඳ ගන්න තියෙන අවස්ථාව ගැනත් මතක් කරමින් මේ සාකච්ඡා විවර වුණේ අවසරයි ස්වාමී නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා ගිය වාර අපි අපූර්ව කාරණාවක් කතා කළේ. ඇත්තටම මේ වාගේ දහම් විග්‍රහයක් මේ බුද්ධ ශාසනයේ හැරෙනා වෙන කොහෙවත් නැහැ. කියන්නේ දරුවේ කිපදෙන විදිය. බුදුරජාණන් වහන්සේ මූලික સિદ્ધාන්තයක් විදිහට දේශනා කළා තියෙනවා. දරුවේ කිපදෙන්නේ මව මේ අම්මයි තාත්තයි එකතු වෙන්න ඕන. මව එකතු වෙන්න ඕන. ගන්ධබ්බයාගේ පැමිණීම සිද්ධ වෙන්න ඕන. එතකොට ඒ උප්පත්තිය කරා මූලික සුදුසුකම් ටික බලන්න. එහෙමයි ස්වාමී. දරුවෙක් හදන්න මූලික සුදුසුකම් මේ මව හිතයයි එකතු වීමත් ඊළඟට මවගේ තියෙන ඕන විශේෂ දේ තමයි මව මේ ඍතු වෙන කාන්තාවක් වීම. ඊට පස්සේ උපතක් කරා ජීවියා පැමිණෙන්න ඕන ගන්ධබ්බය පැමිණෙන්න ඕන. එතකොට මහත්තයා ඕක තමයි මූලික સિદ્ધාන්තය. නමුත් ඉස්සර සිද්ධ වෙලා තියෙනවා මේ නාභිය පරාමර්ශනය කරලා දෙමව්පිය කායිකව එකතු වෙන්නේ නැතුව නාභිය ස්පර්ශ කරලා එපමණකින් දරුවෝ හැදිලා තියෙනවා. ඊළඟට තාපසයෝ මුත් තාපසෙක් මුත්‍රා කරලා ඒ මුත්‍රා මුව දෙනක් බීලා ඒ මුත්‍රාවල ශුක්‍ර ධාතුව තිබිලා අර මුව දෙන ඍතු වෙන මුව දෙනක් ඒ මුව දෙනගේ බඩේ දරුව ඇති වෙලා සංකිච්ඡ කුමාරයා බිහි වෙලා තියෙනවා ඊට පස්සේ ඉසිසිංහ තාපසයා බිහි වෙලා තියෙන මේ විදිහට ඊළඟට අර නාඹියෙන් නාඹිය ස්පර්ශ කරලා මේ මාතංග කුමාරය මාතංග තාපසයා නිසා දිට්ඨමංගලිකාට මණ්ඩව්‍ය කුමාරයා උපදිනවා ඊට පස්සේ සාම කුමාරයා ඉපදෙන්නේ මේ විදිහට ඉතින් ඒ නිසා සාම කුමාරයාගේ කතාව කියුවා ඉතින් මේක රජුරෝ ඇහුවේ කාරණා තුනක් ඕනේ නම් මෙතන කාරණා තුනක් අර මව්පියන්ගේ එකතු වීම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒකට එතනදී විස්තර කළා අම්මා කෙනෙක් කන බොන දේවල් ඔක්කොම ඒ අම්මගේ කුසට ගර්භාෂයට බලපානවා. ඒ නිසා තමයි අර මේ මේ මුත්‍රා බීපු අර මේ මොකද්ද මුව දෙනුන්ට මේ ගැබ පිහිටියේ. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ තව උදායි හාමුදුරුව අර භික්ෂුණියක් කට අඳනයක් හොදන්න දීපු කතාව කතා කළා. ඉතින් මේවා වලින් බලනකොට ඒ කාරණාව මව්පියන්ගේ එකතු වීමක් විදිහට සලකනවා. එහෙමයි සම්. ඒතර මව්පියන්ගේ එකතු වීමක් කියන එක මේ සීනහවීම කතාවීම මේ කය ස්පර්ශ කිරීම ඒ ඔක්කොම ඒ ගණේට තමයි වැටෙන්නේ කියලා රහතන් වහන්සේ විස්තර කරනවා. එහෙමයි සම්. ඒකට එහෙම විස්තර කරලා ශාම කුමාරයාගේ කතාවත් විස්තර කරනවා. දේශනා කරනවා අපේ නාගසේන මහරහතන් වහන්සේ රජතුමනි ගැබ් ගැනීම කියන එක අම්මා කෙනෙක්ගේ බඩට දරුවෙක් එනවා කියන එක කාරණා හතරකින් සිද්ධ වෙනවා. දැන් ඇත්තටම දරුවන් නැති අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට මේ මනුස්ස ලෝකේ යම් සුදුසුකමක් තියෙනවා නම් ඒ සුදුසුකම තමයි ඍතු වෙන කාන්තාවක් වීම. ඒ ඒ සුදුසුකම මත මෙන්න මේ காரணා හතර තේරුම් ගත්තොත් Tamanට දරුවෙක් ලැබෙයිද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. එහෙමයි ඒ තමයි පළවෙනි එක තමයි කර්මය. කර්ම වශයෙන් බලවත් උපතක් වෙනවා. ඒ කර්ම වශයෙන් බලවත් උපත කියන්නේ ඒ ඒ උප්පත්තියට එන දරුවා බලවත් කෙනෙක් කුසල් වලින්. එහෙමයි එතකොට මේ අපි කියමු දිවි රාජය. දැන් සාම කුමාරයා අර තාපසයා තාපසින් තාපසියගේ මේ නාභිය මහ දකුණු අතේ මහපටැඟිල්ලෙන් ස්පර්ශ කරද්දී දිවි රාජ ආසේ ඉන්නවා. එතකොට අර ස්පර්ශය වෙනවත් එක්කම එතනින් චුත වෙලා අම්මගේ කුසේ උපදිනවා. එහෙමනේ සිද්ධ වෙන්නේ. පින්වත් මහත්තයා ඒ ඒ ඉපදෙන දරුවා බලවත් වුණොත් එහෙම අම්මගේ තාත්තගේ දෝෂ අදාළ නැහැ යාළට. ඒකට මම උදාහරණයක් කියන්නම්. මට ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මව කුසේ ඉඳින් ඒ අම්මලා ඒ දරුවා හදාගන්න බෑ කියලා ගස්සහ කරන්න උත්සාහ කළා. නමුත් ඒ ගස්සාව පිණිස යාලා ගත්ත සියල්ල මේ වික්ත වෙලා. ඒ සාර්ථකුන්නේ. සාර්ථකුන්නේ. මේ ඊට පස්සේ මේ සමහර වෙලාවට ගැප් හෙලන බෙහෙතුත් බීලා ගැබ මෝරනවා. එතකොට මහත්තයා ඒ උපන් දරුවාගේ කර්ම ශක්තියේ බලවත්කම. ඒ නිසා මව් කුසකට එනවා නම් බලවත් කෙනෙක් බලවත් පින්වන්ත දරුවෙක් එනවා නම් ඒ එන දරුවාට අර අම්මලාට අහු වෙන දේවල් වඳ බිහිත් අහු වුණාද ඒවා දාලා නැහැ. එහෙමයි. ස්වාමීන් දැන් මේ කතාව අපි මේ වර්තමානයේ කියනවා. දැන් මහත්තයා වඳ බිහිත් ගැන කවර කතාවද? මේ ඇඟ ස්පර්ශ කරපු පමණින් පින්වන්තයෝ ඇවිල්ලා බඩට එනවනේ. හොඳයි ස්වාමී. ඇඟ ස්පර්ශ කරපු පමණින්. ඉතින් ඒ නිසා දැන් ඉස්සර ගොඩාක් ওই ප්‍රශ්න නැත්තේ ඒ උපන් සත්වය ගොඩාක් බලවත්. ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙන අය කුසල් වලින් බලවත් වෙලා උපදින්නේ. දැන් ගොඩාක් දරුවෝ නැත්තේ දරුවෝ ගබ්සා වෙන්නේ ඒ අම්මලාගේ බඩට එන දරුවත් කර්ම ශක්තියෙන් හේනයි. සංසාරේ ගබ්සා කරපු අය. සංසාරේ ගබ්සා වලට උදව් වෙච්ච අය. ඉතින් එයාලා මව්ගොසට එනකොට පරිසරයක් හැදෙනවා. ඉතින් ඒ නිසා ඒ උප්පත්තියක් කරා එන ළමයාගේ තියෙන කුසල් ශක්තියේ හීනකම අද කාලේ ගොඩාක් ගස්සා වෙන්න බලපානවා කර්මානුරූපව. එහෙමයි. ස්වාමීනි එමනම් මෙතනදී මේ පුණ්‍ය සම්පත් බහුල කොටෝ කෙනෙක්ව කැඳව ගන්න නෑ ඒක දැන් ඒක ඒක විස්තර වෙනවාද? එහෙමයි. අද අපිට අපේ සාකච්ඡාවේ මේ රහතන් වහන්සේ නමක් ඒ බලවත් පිනක් තියෙන ළමෙක් කොහොමද ගෙන්නගන්නේ කියන කතාවක් විස්තර කරනවා. අවසරයි සර්. ඉතින් අපි මේ විස්තර කරගෙන ආවේ ඒ නිසා උප්පත්තියක් සිද්ධ වෙනවා. කර්ම වශයෙන් සිද්ධ ගැප් ගැනීම සිද්ධ වෙනවා. යෝනි වශයෙන් සිද්ධ වෙනවා. කුල වශයෙන් සිද්ධ වෙනවා. ආයාචන වශයෙන් සිද්ධ වෙනවා. එතකොට මේ කර්ම වශයෙන් කියන්නේ ඒ උප්පත්තිය කරා එන සත්වයා ගන්ධම්බයා ගොඩාක් කුසල් බලෙන් යුක්තයි. එයාට කැමැති අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න පුළුවන්. ඒකට උදාහරණයක් කියනවා මේ කැමැති අම්මා කෙනෙක්ගේ බඩේ කැමැති කුලයක කැමැති ජාතියක කැමැති රටක උපදින්න පුළුවන්. එහෙමයි. ඒ ඒ හේතුව එයා ඉච්චර බලවත්. හැබැයි මේක බොහෝ විට මේ තියෙන්නේ දෙවියන් හා සම්බන්ධව. දෙවරුන්ට දෙන්න පුළුවන්. දෙවරුන්ගේ තමයි මේක තියෙන්නේ. මොකද ඒකනේ අර සාම කුමාරයා සම්දෙවිඳු ආරාධනා කරලා ඉපදුනේ. එහෙමයි. ඒ දෙන්න එකතු වෙනකොට අර පරාමර්ශය කරනකොට අහසෙන් හිටියනේ එකතු වීම එනකල් කුසට එන්න. එහෙමයි. අවසරයි ස්වාමීන් කාරණාවක් විමසන්න සිත් පහළ වෙනවා අර විහාර මහදේවින් වහන්සේ මේ ස්වාමින් වහන්සේ කාවන්තිස්ස රජුරුත් දෙන ඒකනේ ඒකත් එහෙම නිකන් ඒත් ආරාධනා ඒක අපි ආරාධනා කරසට යමු ඈ ඊට පස්සේ දැන් ඒකට උපමාවක් කියනවා අර කැමැත්තෙන් එන එක ගැන ඔන්න ගොඩාක් ධනවත් කෙනෙක් ඉන්නවා ගොඩාක් ධනවත් මේ රන් රිදී මුතුමැණික් තියෙන. එයාට ඉඩමක් ගන්න හිතුනොත්, 16ක් ගන්න හිතුනොත්, ගෙයක් ගන්න හිතුනොත්, එයාට එක ඉඩමට ඉඩම් දෙක තුනක් ගන්න බැරිද? ඇයි ඒ තරම් සල්ලි තියෙනවානේ. ඒ වගේ තමයි කියනවා යම්කිසි සත්වයේ කුසල් මුල් වලින් බලවත් නම් එයා යම් තැනක උපදින්න කැමති නම් ඕනම කුලයක ඕනම උපතක ඕනම තැනක ඔහුට උපදින්න පුළුවන් කියනවා. මේක තමයි කියනවා කර්මයෙන් උප්පත්ති වෙන හැටි. ඒ නිසා මව්පියන්ට වඳ බෙහෙත් කතා කතාවක් නැහැ. ඒ ඔවුන්ගේ ජීවිතයට එකතු වෙන්න දෙන මේ ඔය දරුවෙක් විදිහට ඉපදෙන්න දෙන එක්කෙනා කර්මයේ ශක්තියෙන් බලවත් කෙනෙක් නම් අර දෙන්නගේ මොන දෝෂ තිබ්බත් ඒ උපත්ති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඊළඟට යෝනි වශයෙන් සත්වයන්ගේ ගැප් ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ දෙවෙනි කාරණාව. යෝනි වශයෙන් ගැප් ගැනීම සිද්ධ වෙන්නේ මහරජාණෙනි කිකිලියගේ ගැබ් ගැනීම සුළඟින් වෙයි. එහෙමයි ස්වාමීන්. කිකිනියගේ ගැබ් ගැනීම අහස ගෙරවීමෙන් වෙයි. අහස ගරවනකොට තමයි කෙකිනිය ගැබ් ගන්නෙ. ඊළඟට සියලු දෙවිවරු ගර්භයේ නූපදින හේයින් ගර්භයේ නොනිදන්නෝය. ඔවුන්ගේ ගැබ් ගැනීම වන්නේ නානා වර්ණේනි. දැන් දෙවි කෙනෙක් වෙලා උපදිනකොට අම්මා කෙනෙක්ගේ බරකට යන්නේ නැහැනේ. වර්ණ වශයෙන් උපදින්නේ. පාටවල් විදිහට උපදින්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මහරජාණෙනි මිනිස්සු নানা වර්ණ වස්ත්‍රාභරණින් සැරසී පොළවේ හැසිරෙයි. කිසිවෙක් පෙර කය සරසා සිටිති. ඔන්න කෙනෙක් ඉස්සරහා සරසගෙන ඉන්නවා. කෙනෙක් පිටිපස්ස සරසගෙන ඉන්නවා. කෙනෙක් ඇඳුම් නැතුව ඉන්නවා. කෙනෙක් හිස මුඩු කරලා ඉන්නවා. කෙනෙක් සුදුවත් දරාගෙන ඉන්නවා. කෙනෙක් කෙස් මුදුනට බැඳලා ඉන්නවා. කෙනෙක් මුඩු කොට කසාවක් දරාගෙන ඉන්නවා. කෙනෙක් කෙස් මුදුනට බැඳ කසාවක් දරාගෙන ඉන්නවා. කිසියෙක් ජටහදරව ඉන්නවා. ජටහදර දිරපු වස්ත්‍ර දරාගෙන ඉන්නවා. කිසියෙක් දිවිසම් ඇඳ සිටිනවා. කිසියෙක් ලණු ආදියෙන් ගෙතු වත් ඇඳ සිටිනවා. ඒ සියලු මිනිස්සු নানা වර්ණයෙන් පොළවේ හැසිරෙති. එක එක පාටින් එක එක හැඩතල වලින් මිනිස්සු යන්නේ. එහෙමයි. ආන් ඒ වගේ තමයි ඒ සියලු සත්‍ය ඔවුන්ගේ নানা වරණින් ඔවුන්ගේ ගැබ් ගැනීම සිද්ධ වෙයි. මෙසේ යෝනි වශයෙන් සත්‍යයන්ගේ ගැබ් ගැනීම වෙයි. එතකොට මිනිස්යාගේ මූණ වල හැඩේ පාට වස්ත්‍ර වෙන වෙනම පේනවනේ. දෙවියන්ගේ උප්පත්තියේ වෙනස්කම් තියෙන්නේ පාටත් එක්ක. ඒ දෙවිවරුන්ගේ හොඳ තැනක ඉපදිලා කියන්නේ වර්ණය හොඳයි. වර්ණයෙන් ඒක තේරුම් ගන්න. ඒක වර්ණයෙන් තේරුම් ගන්න. හොඳ තැනක ඉපදිලා බලවත්ව ඉපදිලා තෙදවත්ව ඉපදිලා කියන ඒවා තේරුම් ගන්න මේ දෙවියන්ගේ පාටත් එක්ක. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? පාටත් එක්ක ඒක තේරුම් ගන්න. දැන් මනුස්ස ලෝකේ පාටවල් කියන්නේ මිනිසුන්ගේ අඳින රෙදිවල පාටවල් අඳින ඇඳුමෙන් අපි කෙනෙක් හොයාගන්නේ. කොන්නේ බඳින විදියෙන්, හැසිරෙන විදියෙන් ගමන බිමනේ මෙයා ආවල් මිනිස්සෙක්, අහවල් කුලේ වෙන්න ඇති, අහවල් ජාතිය වෙන්න ඇති, අහවල් රටේ වෙන්න ඇති කියලා. තේරුම් ගන්නව නේද? දෙවියෝ අතර ඒවා හොයාගන්නේ පාටින්. එහෙමයි ස්වාමීනි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අවශ්‍යයි ස්වාමීනි. ඉතින් මෙන්න මේ විදිහට තමයි කියනවා යෝනි වශයෙන් සත්‍ය උපදින්නේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි කුල වශයෙන් සත්‍යයන්ගේ ගැප් ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? කුල විදිහට. මහරජාණෙනි කුල හතරක් තියෙනවා. අණ්ඩජ කුලේ, ජලාබජ කුලේ, සංසේදජ කුලේ, ඕපාතික කුලේ. ඉතින් ඉතින් එහි ගණ්ඩබ්බය යම් කුලයකට පැමිණ ගණ්ඩජ කුලයේ උපදී නම් එහිදී ඔහුට ඔහු අණ්ඩජ වේ. දැන් ඔන්න උපදින කුල තියෙනවා. එකක් තමයි බිත්තරයක් ආශ්‍රය උපදිනවා. තව උපදිනවා ඒකට කියනවා අණ්ඩජ කියලා. ජලාබුජ කියන්නේ අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඊළඟට ඒකට කියනවා ජලාබුජ. සංසේදජ සංසේදජ කියන්නේ කුණු තෙත් පරිසරයක උපදිනවා. ඊළඟ රෝපපාති කියන්නේ අර ක්‍රමෙන් තුන තොරව උපදිනවා. එතකොට අර උපතක් කරා පැමිණෙන කෙනා බිත්තරයක් අස්සේ නම් උපදින්නේ එයාගේ ජීවිතේ බිත්තරයක් අස්සේ උපදින උපතක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ කුලයට අයිති වෙනවා. ඒ කුලයට අයිති වෙනවා ඊට පස්සේ. ආන්නජ කුලයට අයිති වෙනවා. දැන් අම්මා කෙනෙක්ගේ බඩට නම් එයා ඇවිල්ලා මේ පිළිසිඳ ගත්තේ අම්මා කෙනෙක්ගේ කුසෙන් ඉපදුන ගණේට වැටෙනවා. ජලාබුජ. ජලාබුජ. ඊළඟට ඒ උපතක් කරා යන සත්වයා ගිහිල්ලා තෙත් කුණු පරිසරයක නම් ඒ කුණුත් එක්ක නම් හැදුනේ තෙතත් එක්ක නම් හැදුනේ ඒ ඔහු සංසේජයේ උපතක් කියන ගණේට වැටෙනවා ඊළඟට ගිය සත්වයා මව්කුසකිනුත් බිත්තරකිනුත් පිටපරසෙනිකුත් තොරව හටගත්තා නම් ඕපපාතිකයි කියන තැනට වැටෙනවා. ওই විදිහට තමයි කුල වශයෙන් සත්වය උපදින්නේ. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි හිමාලයේ නේරු පර්වතයේ යම්කිසි මෝපක්ෂී වූ උපදිත් නම් ඒ සියලු සත්තු සිය වර්ණේ හැර සිය පැහැ අත්හැර රන්වන් වෙති. එහිම මහරජාණෙනි ඉදින් එහි ගන්ධබ්බය යම් කුලයකට පැමිණ අන්දජ කුලයේ උපදී නම් එහිදී ඔහු වණ්ඩජ වේ ජලාබුජ කුලයේ උපදී නම් හෝ සංසේජිත කුලයේ හෝ ඕපාති කුලයේ හෝ උපදින්නේ නම් ඒ කුලයේ තුල උපදී ඒ කුලයන් ඊබඳු සත්‍ය උපදිති ඉන්නේ හිමාලයේ තියෙනවා නේරු කියලා පර්වතයක් ඒ පර්වතේන මොන සතා ගියත් අපි කියමු වඳුර ටිකක් ඒ හන්දර නැංග කියලා ඒ මුළු වඳුරාම රත්තරන් පාට වෙනවා තේරුණා නේද? එහෙමයි. ඊට පස්සේ අපි කියමුකෝ පරවියෝ පාට පහකින් පරවියෝ ගියා කියලා. ඒ සියලු පරවියෝ රත්තරන් පාට වෙනවා. නේරු පර්වතේ. එතකොට මෙහින් යන්නේ එක විදිහට අතෙන් ගියාම ඒ පාට වුණා. ඒ වගේ තමයි සමහර ලාවට දෙවියෙක් එහින් චුත වෙලා බිත්තරයක් ආසේ ඉපදුනාට පස්සේ බිත්තරේ දනව තමයි උපදී. එහෙමයි ස්වාමීනි. ආයි දෙවිය කතාව නෑ. තේරුණානේ සමහර ලාවට දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා පැහැය කළු අම්මත් කළු අම්මා කෙනෙක් කළු තාත්තා කෙනෙක්. ඉතින් රත්තරම් පාටේ තිබු දිව්‍ය පුත්‍රයා අර අම්මගේ බඩට ආපු ගම එයා කළු පාට දරුවෙක් විදිහට උපදින්නේ. එහෙමයි. එයා හැබැයි දැකුම් කළුයි. අවසරයි. <laughs> ඉතින් ඒ විදිහට උප්පත්ති සිද්ධ වෙනවා. ඊළඟට මහත්තයා ආයාචනා වශයෙන් සත්‍ය උපදින්නේ කොහොමද අනම් මේක තමයි විශේෂ වැදගත් කාරණාව. එහෙමයි ඒ ආයාචනා වශයෙන් උපදින්නේ මෙහිමයි. මහරජාණෙනි මෙහිලා දරුවන් නැති කුලයක් වෙයි. ඕන්න අද කාලේ ප්‍රශ්නේ. දරුවන් නැති කුලයක් වෙයි. බොහෝ ධන දාන්නේ ඇත්තේ වෙයි. එයාලට ධනයක් තියෙනවා. සැදැහැවත් වෙයි. හරි ශ්‍රද්ධාවන්ත. ඔන්න සුදුසුකම් දරුවෝ නැති අයට දරුවෝ ගන්නවා. තේරුණාද? මෙතන ධනවත් වෙයි කියන්නේ ඒ ඒ ධනවත් කියලා කියන එක අද කාලේ අපිට ගන්න තියෙන ඒ අම්මයි තාත්තයි වීරියවන්තයි. එහෙමයි ස්වාමී. කුසීත නෑ උදේ ඉඳලා හැන්ද වෙනකල් ගෑණි බුදියාගෙන නෑ. එහෙමයි. මිනිහාත් ওই කඩපිලේ ගිහිල්ලා කරංග ගහින් එකෙක් නෙවෙයි. ඒ අම්මයි තාත්තයි මේ ධනවත් වීරියවන්තයි. ඊට පස්සේ සදහැවත් වේ. සද්ධාවන්ත. හැබැයි දරුවෝ නෑ. ශ්‍රද්ධාවන්තයි. සිල්වන්තයි. සිල් ගන්නවා. කලන දහම් ඇත්තේ වේ. හොඳ ගුණ ධර්ම තියෙනවා. තපස් ඇත්තේ වේ. කෙලස් තවනවා යාලා. මිනිසු බැන්නොත් ඉවසනවා. gedara ප්‍රශ්න ඉවසනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒවත් අපසක් අයගේ. ඊට පස්සේ දේව පුත්‍රෙද්ද බලවත් කුසල මූලෙන් යුතුව චුතවන්නට ලං වූයේ වේ. ඔන්න ඔහොම ඉන්නවා දැන් මෙයාලට දරුවෝ නැහැ. ඒ දිව්‍ය ලෝකයෙන් දෙවියෙක් චුත වෙන්න ආසන්න වෙලා ඉන්නවා. එකල්හි ශක්‍ර දේවේන්ද්‍රයෝ ඒ කුලයට අනුකම්පාවෙන් ඒ දෙව්පුතට ආයාචනා කරති. නිදුකානෙනි අසවල් කුලෙහි මහේශිකාවගේ කුසේ උපදින්ට ඊටා ගනුවයි. හිත මේ ආයාචන හේතුවෙන් ඒ කුලෙහි සිට පිහිටුවයි. සද්දෙවිඳු කියනවා දිව්‍ය පුත්‍රයන් ඔබ දැන් දෙවියන් සුත වෙන්න ආසන්න වුණාට පස්සේ හොයාගන්න පුළුවන්. සාමාන්‍ය මහත්තයා දෙවියන්ගේ දාඩිය දාන්නේ නැහැ. ඒතර යම් දෙවියෙක්ගෙන් දාඩිය දැම්මොත් එහෙම ඒ දෙවිය චුත වෙන්න ළඟයි. සාමාන්‍ය දෙවියෝ මල් මාලා පැලඳගෙන ඉන්නවා. ඒ මල් මාලා අවුරුදු කෝටියක් ගියත් එක විදිහට. යම් මල් මාලාවක මල් පරවීගෙන එනවනම් ඒ දෙවියා චුත වෙන්න ළඟයි. එහෙමයි. ඊළඟට ඒ දෙවියා සාමාන්‍යයෙන් දෙවියා දිව්‍ය විමානේ සතුටෙන් ඉන්නේ. කිසි සතුටක් නැහැ දෙවියට විමානේ. ඒ විමානේ රුස්සන් නැතුව යනවාද? චුත වෙන්න ළඟයි. මේ විදිහට ගති නිමිති පහළ වෙනවා උප්පත්තිය ලං වෙනකොට. ඉතින් මේ විදිහට වුණාට පස්සේ තමයි සංදිවිඳු කියන්නේ දිව්‍ය පුත්‍රය උඹ දැන් චුතවෙන්ට ළඟ මිනිදු කාලේනේ චුතවෙන්ට ළඟයි ආන්න ආවල් කුලේ ගිහිල්ලා ඉපදියනින් කියනවා ඒ පවුලට අනුකම්පාවෙන් සක්‍ර දෙවියෝ සක්‍ර දේවේන්ද්‍රයා මිනිස්සෙකුට අනුකම්පා කරුණාව දක්වන්න ඕන සුදුසු කණ්ඩික මොනවද ස්වාමිනේ සත්‍යෙන්දර පෙනේ යනවාද ඒක? සක්‍ර දේවේන්ද්‍රයාට පෙනේ නනවා කියනවා. අම්මයි තාත්තයි වීරියවන්ත දෙන්නේ නම් කුසීත නැත්තම්. ඊට පස්සේ ධනවත් ඒ අය. ඊට පස්සේ සද්ධා සද්ධාවන්තයි. මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ. මේකෙන් තේරෙනවා දැන් සද්ධාවන්තයි දේවාලවල ඇවිද ඇවිදින්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලි බිලි දීගෙන පුද පූජා තියාගෙන ඔය තැන් තැන් වල මේ මේ මේ රින්ගල්ලා දරුව ලැබෙනවා කියන්නකෝ දෙවියෙක් නන් නෙවෙයි. ස්වාමීනි ඒක කවර අනතුරු කාරණාවක්ද? ඒක ඉතින් ඔය අසුර පැත්තු යක්කු පැත්තු එනවා ඇති බඩට. එහෙමයි ස්වාමීනි. ඇයි ඒ චුත වෙන්න අවසන්නේ ඉන්නේ? එහෙමයි ස්වාමීනි. නේද? දැන් කොහේ දැන් මේක අනුව පේනවා තමන් ගිහිල්ලා බාරහාර වෙන තැනත් බලපානවා. ඒ ස්වාමීනි. හැබැයි මෙතන උනේ මෙයාලා බාරහාර වෙන්න ගියේ නැහැ. මෙයාලා සද්ධා උපද්දව ගත්තා. ඊළඟට සිල්වත් වුණා. පුළුවන් තරම් සිල්වත් වුණා. මෙයාලා පංචශීලී රකින්නවා, පොයට අටශීලී රකින්නවා දෙන්නම. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ කුලය කියන්නේ ඒකනේ. ඊට පස්සේ කල්යාණ හොඳ ගුණ ධර්ම තියෙනවා. ලෝභ නැහැ, කුහක නැහැ, ඉරිසියාව නැහැ, කේලම් ඇද බාන්නේ නැහැ. මුඳුන වෙන්න දඟලන්නේ ඉතින් ඒව නෑ. මෙයා හොඳයි. හරි හොඳ කෙනෙක්. තපස් කෙලෙස් සංසි මිනිස්සු බෑන්නත් ඉවසනවා. කරුණාවයි. ඊට පස්සේ ඉවසනවා අමතක. දැන් අපි සාමාන්‍යයෙන් එයාට ඉවසීමේ වචන පාවිච්චි කරනවා. Taman කියපු දෙයක් කවුරුවක් කළා නැත්තම් ආ එයාට අමතක වෙන්න ඇති. එහෙමයි. ආ එයාට වැඩ වැඩිනේ. ඒ වගේ වචන. ඒ ඉවසීම නේද? ඒ ඉවසීමේ වචන. ඊට පස්සේ අපිටත් වරදිනවනේ. එහෙම වෙනවා. ආ ඒක පස්සේ කරන්න වෙරියයි. එහෙමයි ස්වාමීනි. ඒක වෙලාව තමයි මං ඇරුණේ. කියලා ඒ වගේ වචන පාවිච්චි කරනවා. පාවිච්චි කළා අර රාග දේශ මොහ ඇවිස්සෙන එක සංසිඳවනවා. ඒක තපසයාගේ. ඊට පස්සේ මේ විදිහට තපසක් තියෙනවා ওই විදිහට ගුණවන්ත කුසල් වලින් බලවත්ව ඉන්නවා යම්මලා. අම්මයි තාත්තයි. එහෙමයි. ඒතකොට ඒ දවස්වලම සුත්තවෙන් තහසන දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. සද්දෙවිඳු එයාට කියනවා අන්න අර අනුකම්පා කළා අන්න අර පවුලේ ඉපදියණින් කියනවා. ඒ දිව්‍ය පුත්‍රයා ඒ පවුලේ ඉපදෙන්න හිතා ගන්නවා. එතකොට දැන් ශක්දෙවිඳුට දැන් මේ බලන්නකො මෙලව ගුණයක් නැතුව බීලා පංච දුස්චරිතය කරගෙන කිසිම ගුණයක් නැතුව ගිහිල්ලා බාරහාර වෙනවා කියන එකේ තේරුමක් නැහැ වගේ මේකට අනුවන. නේද? ස්වාමීනි මේ ජීවිතය සරු කරගන්න මේ ශ්‍රාවක ජීවිතය සරු කරගෙන සිල් දහමේ ගුණධර්ම පුරමින් හිටියොත් තමයි නැත්තම් ස්වාමීන් එතනදී අපිට අවවාද කරනසේක. ඒ ඒ අවවාද කියන්නේ ඒක තමයි මේ තියෙන අවවාද. <laughs> ගුණධර්මත් එක්කයි මේක තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ මේ වචන ටික නම් අපි තව බලමුකෝ තව මොනවද මහරහතන් වහන්සේ විස්තර කරන්නේ කියලා. අවශ්‍යයි. මහරජාණෙනි යම්සේ පින් කැමති මිනිස්සු මනෝභාවනීය ශ්‍රමණයන් වහන්සේ නමකට ආයාචනා කොට නිවසට වඩම්මා ගනිද්ද මේ වැඩමවීම සියලු කුලයට සැප ලබා දෙන්නේ වෙයි. එහිම මහරජාණෙනි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ ඒ දෙව්පුතුට ආයාචනා කොට ඒ කුලයට පමුණුවයි. මෙසේ ආයාචනා වශයෙන් සත්වයන්ගේ ගැබ් ගැනීම සිද්ධ වෙයි. ඊට පස්සේ දෙනවා මහරජාණන් ඔබ විසින් මේ අසන ලද්දේද ඍෂිවරුන් ඊට පස්සේ වෙනම ඒ කාරණාවක් විස්තර කරනවා. අපි මේ ආරාධනා වශයෙන් දරුවෝ බිහි වෙන හැටි කතා කරමු. එහෙමයි. එතකොට ඒ ඒ දරුවන් බලාපොරොත්තු වෙන අම්මටයි තාත්තටයි සිල්වත් බව තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන දේක් තමයි සාමාන්‍යයෙන් දරුවන් නැති වුණාට පස්සේ බාරහාර වෙන්න උපදෙස් පතනකොට ඔවුන්ට හරියටම උපදෙස් ලැබෙන්නේ මේ විදිහට. ඒ තමයි දවස් 7ක්වත් Brahmachari සීලේ සමාදන් වෙන්න ඕන. දැන් මේකේ ප්‍රශ්නේ මහත්තයා සමහර වෙලාවට දරුවෝ නැතිකමේ ප්‍රශ්න වැඩියෙන් බලපාන්නේ කෙල්ලට. ඒතර කෙල්ල තමයි අද්දීපංකරේ මේක දුවන්නේ. ඒතර රුවන්වැලි සෑයට යන්නෙත් එයා, බෝධියට යන්නෙත් එයා. එහෙම නෙමෙයි මේක මේ جوړුවම යන්න ඕන. ඒ අය පුළුවන් නම් අනුරාධපුරේ නැවතිලා හරි දවස් හතක් බඹසර රැකලා දෙන්න වෙනම නිදාගෙන සීලී හොඳට ආරක්ෂා කරලා සත්‍ය වචන කතා කරලා උදේ හවස මල් පූජා කරලා ඊට පස්සේ පිරිත් කියලා මලු පෙත් මං අමදලා ඒ විදිහට දවස් හතක් විතර මේවා කළා තිරිහාර නිතර පූජා කරලා. ඉතින් මේ පින්බලෙන් මේ පින්බලෙන් මහසෑයේ අනුහසෙන් බලවත් දෙවිවරුන්ගේ උපකාරයෙන් දිව්‍ය ලෝකේ චුතරින්ද ආසන්න දෙවියෙක් ඉන්නවනම් අනේ අනුකම්පාවෙන් සිංහල ජාතිය මේ බුද්ධ ශාසනයේ රම්මැලි සෑයේ ජයශ්‍රීමා බෝධින්නාන්සේ වැඳ පුදාගෙන පින් කරගන්නත් එක්ක බුද්ධ ශාසනයේ බණ පදහන්වත් එක්ක අනේ ඔබ වහන්සේලා අපේ කුසේ පිළිසිඳ ගන්න දරුවෙක් විදියට කියලා ආරාධනා කරනවා. ඒතර රුවන්වැලි සෑය වගේ තැනක 35ේම දෙවිවරුන්ගේ බැල්ම තියෙන තැනක්. එහෙමයි. රුවන්වැලි මහසෑය දෙවියන්ගෙන් තොර වෙන්නේ නැහැ මහත්තයා. එහෙයි. එහෙමයි. රුවන්වැලි මහසෑය කියන්නේ තුන් ලෝකෙටම අසද්දෘස එකම සෑය. ඒතර කෝටි ගණන් දෙවිවරු අතරින් එක එක්කෙනා ආවත් කොච්චර වෙලාවක්ද? අනේ ස්වාමීනි අපිට මේ තියෙන ලාභය මේ මහසෑය අපිට මහසෑය පුදුම හිතෙනවා දැන් වෙලාවකට මහත්තයා මහසෑයට අපි යනකොට වෙලාවකට හිතෙනවා මේක පුදුමයක් මහත්තයා අපිට හිතන වෙලාවක යන්න බලවන්නේ දිව්‍ය ලෝකවල හිටියානම් ඒ දිවුරුන්ට වරන් අරගෙන එන්න එපා මහ බලවත් දිවුරු දිවි රාජකාරී මැද හැබැයි හැබැයි ඒ ආවත් ගව් කීයක් ගෙවාගෙන දිවුරු වෙන්නේ එහෙමයි ස්වාමීනි නේද අනිත් එක බලන්න චීනේ කොරියාව ඇමරිකාව එංගලන්තේ කැනඩාව ඔය එකේ ඕස්ට්‍රේලියාව ඒ රටවල් යන සිංහල බෞද්ධයන්ට හැර මේ සම්පත නැහැනේ මහත්තයා. මේ සිංහල ජාතිය බේරගනින්න කියන්නේ ඒකට. මේ ලංකැසියාව බේරගනින්න කියන්නේ ඒකට. මේ සම්පත තියෙන අපේ මිනිස්සු ටිකට විතරයි. චෛත්‍ය වැඳ වැඳ බෝධි වැඳ වැඳ සිල් රැක රැක ඊළඟට පිරිත් කිය කියා පින් පුරවාගෙන මනුස්ස ලෝකෙ පින් කරගෙන යන්න ආපු කට්ටියක් මේ සිංහල ජාතිය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඒ අනාගතයේ සුගතිය පිරෙනවා නම් මහත්ය මං කියන එක පිළිගන්නවා නම් කල්පනා කරලා බලන්න අනාගතයේ දිව්‍ය ලෝකේ හරි පිරෙනවා නම් පිරෙන්නේම මේ සිංහල ජාතියෙන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා සිංහල ජාතියට ඕන. සිංහල මම හිතනවා ඊළඟට තමයි අද ලෝකයේ හිටිය ගත්තොත් කුසල් වලට කැමති, පින් වලට කැමති, ශාසනයට කැමති යම් දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ දෙවරු උපදින්න කැමැති වෙන්නේ සිංහල අම්මලාගේ බඩවල් වලනේ. එහෙමයි ස්වාමී. ඒතකොට මෙහින් මේ අම්මලා මොකක් හරි මේ අම්මලාගේ ಗುಣධර්ම නැති බවක් හෝ මොකක් හරි වසක් විසක් නිසා හෝ ඒ අම්මලාගේ බඩ සූදානම් කරගෙන නැහැ අර අර දරුවා උපදින්න තරම්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ මේක මහා භයානක දෙයක්. ඉතින් ඒ නිසා දරුවන් නැති අයට අස්වැසිල්ලක් තියෙනවා. එකක් තමයි දෙමව්පියන්ගේ මොන දෝෂෙ තිබ්බත් මේ ඉපදෙන දරුවා ගොඩාක් පින්වන්ත නම් ඒ දෙමව්පියෝගේ කුසේ උපදිනවා. එහෙමයි. ඊට පස්සේ තමයි ඊළඟ කාරණාව තමයි මේ ඒ අම්මයි තාත්තයි හොඳට සිල්ව දරුවන් දැන් ඇත්තටම දරුවන් කැමැති වෙනවා නම් යම්කිසි යුවලා ඒ අය කරන්න ඕනේ මේ ටික තමයි. ඒ අය වීරියවන්ත වෙන්න ඕන. කියන්නේ නිකන් කුසීත වෙලා ඔහේ බුදියාගෙන ඉන්න චරිත වෙන්න හොඳ නෑ. එහෙමයි. ඒක උර එන දෙවියෙක්වත් එන්නේ නෑ. මුන්ගේ බඩවල් වලට ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ නෑ කියලා. එහෙමයි. නේද? බීලා ඔහේ තැන් තැන් වල ජරා වැඩ කරගෙන ඉන්න අයට දෙවිවරු කැමති නෑ. නිසා හොඳ හොඳ අය වෙන්න ඕන. නිතර සෑය බෝධිය වඳින. එතකොට දෙවිවරුන්ට පේනවනේ හරිය හොඳ දැහැමි පවුලක් කියලා. ස්වාමීනි අපේ තරුණ දරුවන් මේ ප්‍රතිපත්තිය මුලින්ම සරු වෙනවා. මුලින්ම දැන් දැන් තරුණ ළමයිට මහත්තයා මේක අනිවාර්යෙන් තරුණ ළමයි මේව පිළිපදින්න. මොකද අනාගතේ මේ ලංකාවට ආපු මේ වඳ විනාශේ වඳ වසංගතෙත් එක්ක ඇයි මේ ඔක්කොම කලේ මිත්‍යා දෘෂ්ටිකයෝ ටිකනේ මේ සිංහල ජාතිය වඳ කරන්න කරපු ඒවානේ අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික මේ කොත්තු කන්න ගිහිල්ලා මේ ඇඳුම් ගන්න ගිහිල්ලා කරගත නැස්පැත්තිය නෙමෙයි. එතකොට ඒක ASCII ඉතින් ඒ නිසා නමුත් පසු බාන්න එපා. එන දරුවා පින්වන්ත වුණොත් මේ වස බලපාන්නේ ස්වාමීනි අවසරයි. ස්වාමීනි බොහෝ අවස්ථාවල අපි මේ දිනවල මේ පඳ භාවය කියන කාරණාවෙන් සැලීල්ල සමහර විට අපි කියන මේ පීඩාවෙන් බියෙන් ඉන්න අවස්ථාවක් වෙන්නත් පුළුවන්. නමුත් මේ ආලෝකය දැල්ුණා සමහර විට කෙනෙකුගේ හිතේ මේ දහම් කාරණා නිසා මේ අවස්ථාව ලැබුණා බලාපොරොත්තු ඇති වුණා. අවසරයි ස්වාමී. ඔව් ඒ ඒක මේ මේ දහම් පරයයි විග්‍රහය අවසන් ඒ නිසා දරුවන් නැති අයට විසඳුමක් කොහොම හරි මේකෙන් තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මනාව කන් යොමු කරන්න ඊට පස්සේ තියෙනවා මේ ඒ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මහරජාණෙනි ඍෂිවරුන්ගේ ශාප කිරීමෙන් සමෘද්ධිමත්ව තිබූ දියුණුවට පත්ව තිබූ මහා ජනයා සහිත මහා ජනපද මුලින්ම වෙනසී ගියා කියලා අහලා තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා එසේ ස්වාමීනි අසන ලද්දේ පොළොවේ දණ්ඩකාරණ්‍ය මජ්ජහාරණ්‍ය කාලිංගාරණ්‍ය මාතාංගාරණ්‍ය සියල්ල වනාන්තර වෙලා කැලෑ වෙලා මිනිසුන්ගෙන් තොර වුණේ ඍෂිවරුන්ගේ ශාප කියලා. එතකොට ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ওই විස්තර අහලා ඇති. ඒවා දීර්ඝ කතා ඒවා වෙච්ච විදිහවල් තියෙන ඒවා කොහොමද ආරණ්‍ය වුණේ? ඒවා මිනිසුන්ගෙන් තොර වුණේ. දැන් මාතංග ආරණ්‍ය මේ මිනිසුන්ට ඒ ප්‍රදේශේ ඉඳ බැරි වුණේ මාතංග ඍෂිවරයා මැරුවා රජ කෙනෙක්. රජ කෙනෙක් මාතංග ඍෂිවරයා මැරුවට පස්සේ දෙවිවරු කෝප වුණා. කෝප වෙලා දවස් 7ක් ගිය තැන මල් වැසි වැස්සෙව්වා. මිනිස්සු මල් වැස්ස බලන්න ආවා. ඊළඟට මැණික් වැටුණා. මුතු වැටුණා. අවසානයේ ඔක්කොම කෙලියට ආවට පස්සේ දෙපැත්ත කැපෙන ආයුධ අහසින් වේගින් වැටිලා මිනිස්සුන්ගේ අතපය බෙලි සිඳිලා නැති වෙලා මේ වැලි වර්ෂාවක් ඇවිල්ලා රියන් 20ක් විතර පොළොව වැල්ලෙන් මේ වැහිලා ගිහිල්ලා ආයේ මිනිසුන් ඉන්න බෑ මේ කල්පේ අවසන් වෙන තුරු ඒ ආරණ්‍යවල මිනිසුන් ඉන්න බෑ අදටත් දඹදිවේ ආරණ්‍ය තියෙනවා මිනිස් වාසයෙන් තොරයි. එහෙමයි. මේ ඔක්කොම උනේ මේ ඉරිසිවරුන් දිසාපෙන් කියනවා. මහරජාණනි ඉතින් ඔවුන්ගේ චිත්‍ර ප්‍රකෝපයෙන් මනා සමෘද්ධිමත් වූ ජනපදය වෙනසනා වුණා. චිත්ත ප්‍රකෝපයෙන් මෙබඳු කිසි දෙයක් උපදින්නේද? එසේ ස්වාමීනි කියනවා සිත කෝප වෙලා කියන්නේ හිතේ වෙනස්කමක් නිසා මිනිස්සු සහිත මහා ජනපද නැත්තට නැති කරන්න පුළුවන් නම් හිතක් මුල් කරගෙන දරුවෙක් උපදින්න බැරි දහනවා. එහෙමයි ස්වාමීනි. හිතේ ප්‍රසාදයෙන් එහේ සතුටට දරුවෙක් උපදින්න බැරි දහනවා ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා දැන් එහෙම එකක් තියෙනවා දැන් මහත්තයා මේ අපිට දැනගන්න ලැබුණා අවුරුදු 21ක් දරුවෝ නැතුව ඉඳලා. එහෙමයි ස්වාමීනි. අවුරුදු 21ක් දරුවෝ නැතුව ඉඳලා ඒ අය ඊට පස්සේ මේ මේ මනා හැබැයි දරුවෝ නැහැ කියලා තුනුරුවන් වඳින එක නතර කළා නැහැ. එයාලා බැඳපු කාලේන තුනුරුවන් වඳිනවා, පින් කරනවා, කුසල් කරනවා. ඉතින් මහා සෑයේ මහ බෝධිය වඳිනවා. ඉතින් එහෙම ඉඳලා 21ක් දරුවෝ නැතුව අවුරුදු 21ක් ගිය තැන අම්මයි කුසල දරුවෙක් එහෙමයි. ඒකට සමහර වෙලාවක මෙයාලා මනාව එක දිගට එක ප්‍රතිපත්තියේ ඉන්න එක ගැන දෙවරු මනාප වෙන්න ඇති. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ එයාලගේ ඒ දරුවගේ අවුරුද්ද ගානේ සංවත්සරේ සමරලා මේ පොල් ගහවලට දාන දෙනවා යයි. ඉතින් මහරජාණෙනි කියනවා සාම කුමාරයා බලවත් වූ චිත්ත ප්‍රසාදයෙන් උපදින්නේ උපන්නේ. සාම කුමාරයා කැමැත්තෙන් සතුටෙන්ම අර අම්මගේ බඩට ආවා. එතකොට එතන අම්මයි තාත්තා එකතුනේ නෑ. තාත්තා මහ පොට ඇඟිල්ලෙන් දකුණු අතේ මවගේ පෙකණී ස්පර්ශ කරපෙක විතරයි කළේ. නමුත් දරුවාට ඉපදෙන්න තියෙන කැමැත්ත ප්‍රසාදය නිසා ඒ ඒ ප්‍රමාණවත්. එහෙමයි ස්වාමී. ඒ ප්‍රමාණය. ඊට පස්සේ ඍෂිවරුන්ගේ කියනවා මේ ඒ ඒ දරුවෝ ඉපදුන එක ඍෂිවරුන්ගේ නිර්මාණයක් කියනවා. දෙවියන්ගේ නිර්මාණයක් කියනවා. පිනෙහි නිර්මාණයක් කියනවා. මහරජාණනි ඒක ඒ විදිහට දරා ගන්න කියනවා. එහෙමයි ස්වාමී. සාමාන්‍ය ලෝකයේ ගෙවල් වල දරුවෝ හදන විදිය හිතන්න එපා කිව්වා. ඔය අතීතයේ විච්ච කතාවලට. සාම කුමාරය ඉපදිච්ච හැටි මාණ්ඩව්‍ය කුමාරයා ඉපදිච්ච හැටි, ඉසිසිංහ තාපසයා ඉපදිච්ච හැටි, සංකීච්ච කුමාරයා ඉපදිච්ච හැටි ඒව සාමාන්‍ය ක්‍රමෙන් බලන් දෙපා කිව්වා. මහරජාණෙනි මේ දිව්‍ය පුත්‍රයන් තිදෙනා සත්දිවිඳුන්ගේ ආයාචනයෙන් කුලෙහි උපන්නෝය. ඒ කවර තිදෙනෙද්දයක් සාම කුමාරයා, මහා පනාද රජුරෝ, කුස රජුරෝ මේ ඔක්කොම ඉපදුනේ ආරාධනෙන් කියනවා සත්දිවිඳුගේ. හැබැයි මේ තිදෙනාම වෙලා ඉපදිලා හිටියේ අපේ බෝධිසත්වයෝ. එහෙමයි ස්වාමීනි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ගැබ් ගැනීම මනවින් පෙන්වා දෙන ලද්දේය. කරුණ මනවින් පවසන ලද්දේය. අඳුරු අඳුර ආලෝකය කරන ලද්දේය. ගැට නොගැට කරන ලද්දේය. පරවාදය සිඳින ලද්දාහුය. මේ අයුරින් මම පිළිගන්නේ කියලා රජුරෝ සාදුකාර පවත්වනවා. එතකොට මේ දේශනාවෙන් මේ දේශනාවෙන් පැහැදිලිවම මේ දේශනාවෙන් පැහැදිලිවම අම්මා කෙනෙක්ගේ බඩට දරුවෝ දැන් අද දේශනාවයි මීට කලින් දේශනාවයි දෙකම අහන්න ඕනේ. එහෙමයි ස්වාමී. අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් කොහොමද ඉපදෙන්නේ කියලා. ඉපදෙන දරුවා පින්වන්තයි නම් දෙමව්පියෝ දෙදෙනාගේ චරිත කියන්නේ දෙමව්පියෝ දෙදෙනා එකතු වීමත් මව ඍතු වීමත්ම ප්‍රමාණවත් දරුවෙක් ඉපදෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර දරුවෝ ඒ කාලේ ඉපදිච්ච දරුවා මහා පින්වන්තෙක් වුණාට පස්සේ තාත්තා අම්මගේ මේ කය මොහොතක් ස්පර්ශ කිරීමම ඇති වෙලා තිබෙනවා දරුවෙක් ඉපදෙන්න. එච්චර දරුවගේ කුසල් ශක්තිය බලවත්. ඊළඟට තමයි දරුවෝ ඉපදෙන ක්‍රමයක් විදිහට තියෙනවා ආරාධනෙන් දරුවා උපදිනවා. එහෙයි ස්වාමීනි. ආරාධනෙන් දරුවා. ඒකට ආරාධනෙන් දරුවා ඉපදෙන්නේ දෙවරු තමයි. දැන් මේකෙදීන් ඇත්තටම ඉල්ලීමක් කළේ අම්මයි තාත්තයි නෙවෙයි. සද්දෙවිදි තමයි මේ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළේ අන්න අර පවුලට යන්න ගිහිල්ලා ඉපදෙන්න කියලා. එහෙමයි. ඒතර සාමාන්‍යයෙන් ඒ ඉපදෙන්න ඉන්න දෙවියන්ට වැඩිය බලවත් දෙවියෙක් කියන්න ඕන ඇති මේක. එහෙමයි සාම. ඒකට ඒ ඒ දෙවිවරු බලවත් දෙවිවරු පහදවා ගන්න ක්‍රමේ අම්මලා දැනගන්න ඕන. එහෙමයි. දෙවිවරු ගොඩාක් පැහැදෙන්නේ ශ්‍රද්ධාවට. දෙවිවරු ගොඩාක් පැහැදෙන්නේ වීරියට. ඉවසන එකට. මූණ කඩාගෙන එල්ලගෙන ඔහේ ඔහේ ඉන්න අමෝතු මෝනවල් තියෙනවනේ. දෙවිවරු පහදින්නේ. දෙවිවරු ගැන තියා gedara මිනිස්සුවක් කැමති නෑනේ උදේ හවස මේ එල්ලගත්ත මූණු දකින්න. එහෙමයි සාම. සතුටින් ඉන්න ඕන. කර්මානුරූපවනේ මේවා සිද්ධ වෙන්නේ. ඊළඟ එක තමයි සිල්වත් වෙන්න ඕන. කල්යාණ ධර්ම ඇති කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒ වාගේ හොඳට සිල් සමාදන් වෙලා අට සිල් සමාදන් වෙලා දම්පින්කම් කරගෙන මේ හරියට ගෙදරට හාමුදුරනමක් පඩම්මාගෙන දන් දීලා මිනිස්සු පින් කරගන්නවා වගේ දරුවෝ නැති අයට පින්වන්ත දරුවෙක් මේ කුසට ආරාධනා කරගෙන මුළු පවුලම සුවපත් කරන්න පුළුවන් කියනවා. එහෙමයි. ඒක ඒක කරන්න දෙමව්පියෝ සිල්වත් වෙන්න ඕන, කල්යාණ ධර්ම තියෙන්න ඕන, යහපත් ධර්ම. ඊළඟ කෙලෙස් තවණයි වෙන්න ඕන. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් ටීවී එක දාගෙන ඉනවා කියන්නේ කෙලස් දෙවිල්ලක් නෙවෙයිනේ. නෑ ස්වාමී. මිනිස් ඒකයි අර තිබ්බේ ධනවත් වීම උත්සාහය මුලින් තිබ්බනේ. ඒකට ඒ මිනිස්සුන්ට ටීවී බල බල ඉන්න වෙලාවක් නෑ. යාළුවට වැඩ. කුඹුරේ වතු පිටිවල ගේ අතුපතු ගන්න. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් ටීවී බලාගෙන ඉන්න ගෙවල් වල මකුළු දැල් ගේ වටේ. ඒක දෙවියොත් බල වෙනවා මේක ගිහිල්ලා ඉපදුනත් එimhe අපිට මකුළු දැල් කඩ කඩ ඕවා ඉන්න ගියාට පස්සේ අපිට මොකක් කරගන්න බෑ කියලා එයා වෙන කොයි හරි උපදිනවා. එහෙමයි. ඒ වගේම තමයි මේ දේශනාවෙන් තිබ්බා යම් විස්තරයක්. දෙවරුන්ට බලවත් කුසල් දහම් තියෙන දෙවරුන්ට පින අධික දෙවරුන්ට ශක්තියක් තියෙනවා. Taman කැමති අම්මා කෙනෙක් ගාවට යන්න. එහෙමයි. ඉතින් අර මහාශයයට බෝධිය ළඟට යන්න කියලා කියන්නේ විශේෂයෙන් රුවන්වැලි මහාශයයට වගේ. ඒ වගේ තැන්වල තමයි දෙවරු නිතර සැරිසරන්නේ. ස්වාමීනි. එතකොට සමහර වෙලාවට එතන වඳින පුදන අම්මා වත්පිළිවෙත් කරන පින්වන්ත අම්මා එතන දරුවෙක් පතනකොට අර දෙවියා දකිනවා. ඒ දෙවියා හිතනවා එහෙනම් මමත් චුත වුණාට පස්සේ අර අම්මා ගාවට යන්න ඕන කියලා. ඒකට ඒ දෙවියා චුත වෙලා යන්න තව අවුරුද්දක් දෙකක් තුනක් යනවා. ඒකට ඉවසන්න ඕන. මේ අම්මලාගේ තියෙන කලබලී කියන්නේ අද රුවන්වැලි සෑයට ගිහිල්ලා පහවද ඇවිල්ලා බඩහත කාලා බලනවා දරුවෙක් ඇවිල්ලාද කියලා. ඒ විදිහට දරුවෝ ගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද? මහත්තයා මේ කාරණාවේදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕන දෙයක් තමයි මේ දරුවන් සම්බන්ධයෙන් මේ ලංකාවට මේ මිත්‍යා දෘෂ්ටිකයෝ මේ සිංහල ජාතිය වඳ කරන්න ගහපු කුමන්ත්‍රණේ මේ වෙනකොට කවුරු කවුරු ගොදුරු වෙලා තිනොත් දන්නේ එහෙයි ස්වාමීන් ඇයි මේවා කොත්තු වලට දාලා දුන්න ඇඳුම් වලට දාලා දුන්න ඊළඟට අපි දන්නේ තව මොන මොනවද තියනවද කියලා අර පේන්නේ මේ මේ මේ සිසේරියන් සැත්කම් කරන්න ගිහලා අනේ මං කලිමුත් කිව්වා මුන්ද ඔය දැන් ඔන්න අපි දරුවෝ නෑ මෙහෙමයි ලබන්නේ කියලා අපි දැන් උපදෙස් දුන්නානේ මේ ධර්මයේ තියෙන විදිහට ওই විදිහට ඔන්න ඔය විදිහට කළා රුවන්වැලි සෑයට ගිහිල්ලා ඔන්න බොහොම මාරෙන් දරුවෙක් කුසට ඇවිල්ලා ඔන්න අපි පිරිත් කියනවා සෙත් ප්‍රාර්ථනා කරනවා හාමුදුරනේ හෙට යන්ති ඉන්නේ කියලා කියනවා එතකොට ඔන්න අපි පිරිත් ටිකක් කියනවා අඟුලිමාල පිරිතක් අඟුලිමාල පිරිත කියන්නේම සුවසේ දරුවා බිහි වේවා කියලා. මොම් බඩ උස්සගෙන ගිහිල්ලා තම්බියෙකුට කියලා බඩ කපාගෙන නහරේකුත් තලාගෙන ඔක්කොම වින්නහිය කරගෙන එනවා. ආයේ දරුවෝ නැහැ. අනේ දෙයියනේ ඇයි මේ දරු සම්පත්තිය නැති කරගන්නේ? සිංහල මිනිස්සේ කඩුම තරමේ දරුවෝ 5-6 දෙනෙක්වත් හදන්න ඕන. මහත්තයා අපි හිතනවානේ ආර්ථිකේ නැහැ කියලා. ආර්ථිකේ නෑ, ගෙවල් දොරවල් නෑ කියලා. දැන් අපේ ගෙදර අපි තුන්දෙනෙක් දරුවෝ. අපි දැන් මම තුන්වෙනියා. ඒකට අපේ ගෙවල් කාමර ගත්තොත් මේ චූටි. ඕකේ හිටියානේ ඉතින් අපි. ඊළඟට තමයි උපන් ඒ කුසට එන දරුවාගේ පින්බලයට gedara ප්‍රශ්න විසඳෙනවා. එහෙමයි. අර එන දරුවාගේ කර්ම ශක්තියත් බලපානවානේ. එතකොට සාමාන්‍යයෙන් අද කාලේ මහත්තයා ලොකු දුර ප්ලෑන් තියාගන්න හොඳ නෑ සාමාන්‍යයෙන් ওই පැත්තේ. හේතුව දරුවෝ ඉගෙනගෙන එයාලා নানা දේශ යනවා. নানা රැකියාවල් කරනවා. අපි හිතන තත්ත්වෙ නෙමෙයි යාළ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි අවුරුදු 20ක් 30ක් plan කරලා ගෙයක් හැදුවත් ඒ ඉපදෙන දරුවා ඒ දරුවෝ රසාව ගතට පස්සේ අරව කඩනවා. එහෙමයි ස්වාමී. නේද? ඉතින් ඒ නිසා දරුවෙක් මේ මේ බුද්ධ ශාසනයේ සිංහල ජාතියේ පිහිට ගන්න දරුවෙක් බිහි කරනවා කියන එක ඒ ඒක නැති කරගන්න එපා මේ මේ මේ නිකන් දරුවෝ මේවා කරලා. ඊළඟට මම අර කිව්වේ දැන් මේකට දොස්තරවරු තමයි බය කරන්නේ උඹලට මේ දරුවා හම්බ වෙනකොට අමාරු කියලා. ඒ දරුවා හම්බ වෙන එකට අමාරු වෙන එකට දරුවාට අම්මට තියෙන අනතුරු වළක්වන්න පිළිත යානුභාව ඒකාන්තයෙන් තියෙනවනේ. ඒකනේ කල්පය පවතින අඟුලිමාල පිළිත තියෙන්නේ. එහෙමයි. මහත්ය මන්තර බලෙන් මම අහලා තියෙනවා මට හාමුදුරුවෝ ගුරුකම් කරන ආන්දරණ නමක් මට මුණ ගැහුණා. ඒ හාමුදුරුවෝ මාත් එක්ක කිව්වේ මේ බස් එකේදී. ඒ හාමුදුරුවෝත් ඔන කාටද වෛරයකට දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ බඩක් හිර කළා මන්ත්‍ර බලෙන්. ඊට පස්සේ ඒව මන්ත්‍ර බලෙන් කපන්න බැරි වෙනකොට එකම එකයි තියෙන්නේ අඟුලිමාල පිළිද. කියපු ගමන් මන්ත්‍ර බලේ නැති වෙනවා. ඉතින් අදටත් තියෙන්නේ මේවා. අපි දන්න කොච්චර සිද්ධි තියෙනවද දොස්තරවරු අනිවාර්යෙන් සිසේරියන් කරන්න මේ අනිවාර්යෙන් කරන්න කියලා දොස්තරවරු පනවනවා. එහෙමයි. දොර බලන මහත්තයා අර උපන් ඉපදෙන දරුවන්ගේ පින්බලය කියන්නේ මම එහෙම දන්න පවුල් තියෙනවා. ඒතකොට දොස්තරවරු කියනවා අහවල් දවසේ එන්න කියලා. හරිද? ඊට කලින් මේ අම්මලාට අමාරු වෙනවා. අමාරු වෙලා ගමේ ස්පිරිතාලේ දරුවා බිහි වෙනවා. ඉතින් යසට බිහි වුනේ. ඉතින් අපේ අම්මලා අපිව හැදුවේ. මේ දැන් ඉන්නකොට මොකද මේ බඩ කපවා කපාගෙන ඉන්නේ? දැන් අර වෙච්ච දේවල් දන්නවනේ. එහෙමයි. ඒ නිසා මේ නැස්පැත්තියට අත ගහන්න එපා. ඊට පස්සේ ඒව දොස්තරවරු මුම් බය කරනවා අය බඩවල් කපන්න සල්ලි ගන්නවා කියන කතාව කියන්නේ නැතුව මට ඇහුණ ප්‍රවෘත්ති වලට කියනවා මේ අම්මලා මේ බබාලා හම්බෙන්න බය නිසායි මේක තෝරගන්නේ ඊළඟට තමයි එයාලට බොහෝ කාලයක් අමුසැමියන් විදියට සතුට විඳින්නයි මේක තෝරගන්නේ කියලා. ඉතින් ඕවා ළමයිට ඇහෙනකොට ළමයි අනාගතේ දෙමව්පියන්ට සාප කරනවානේ. උඹලා අපිව බිහි වෙන දුකවත් විඳින්න කැමති නෑ. උඹලා මේ ජොලි කරන් අපිව බඩ කපලා එළියට ගත්තා කියලා. ඉතින් මාතෘ සෙනෙහස ධාරක සෙනෙහස නැති වෙයි අනාගතේ. අම්මගේ කඳුල අඳ හඳුනන්නේ නැති වෙයි. ඊට පස්සේ තාත්තගේ කඳුල අඳුරන්නේ නැති වෙයි. හිතට සැනසෙල්ලක් දෙන්නේ නැති වෙයි. ඕපපාතක දරුවෝ වගේ වෙයි. ඒ නිසා මේ නැස්පැත්තිය කරන්න එපා. ඊළඟ එක කාරණාව තමයි මේ දරුවෝ ආර්ථිකේ ඒව ගැන හිතන්න එපා. ඉපදෙන දරුවගේ පින්බලයට ඒව හැදෙයි. ස්වාමිනේ පවුල පිටින්ම සපවත් වෙන්න කාරණා දෙනවද පින සහිත දරුවෙක් පින්වන්ත දරුවෙක් ඉපදුනා නම් මුළු පවුලම සපවත් වෙනවනේ එහෙමයි අද කාලේ මම හිතනවා සිංහල ජාතිය බුද්ධ ශාසනය ගැන හිතලා දරුවෝ හදන්න තීරණය කළොත් එහෙම පින්වන්ත දරුවෝ එනවා පින්වත් මහත්තයා සිල් ගුණදම් වඩන සංඝයා උදේ හවස සත්‍ය ක්‍රියා කර කර පිරිච්චිය පින්වන්ත දරුවෝ එන්න හොඳ නායකයෙක් පහළ වෙන්න ලංකාවට සෙට් වෙන්න කියලා සත්‍ය ක්‍රියා කර කර ඉන්නේ. එහෙමයි. ඒතකොට මේකෙන් දිව්‍ය ලෝක සලිත වෙලා තියෙන්නේ. ඉතින් එයාලා බලනවා පින්වන්ත මව්කුසවල්. එහෙමයි. ඒ නිසා සූදානම් වෙන්න කියලා කියන්නේ. මව්වරු සූදානම් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මව්වරු සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ව්‍යසනයෙන් නැති වෙන්න. අපරාධය අර එක දරුවෙක් ලබලා අනාගතේ දරුවෝ හතර පහ දෙනෙක් දැන් මම මගේ පවුලේ තුන්වෙනියා. එහෙමයි ස්වාමී. අනේ අපේ අම්මා මේ සිසේරියන් කරලා වර වගේ දොස්තරයෙකුට අහු වුණා නම් මං බිහි වෙන්නේ නැහැ නේ. අපේ පළවෙනියා බිහි වෙනකොට එහෙම වුණා නම්. එහෙමයි. මං එන තුන්වෙනියෙක් එන්නේ නැහැ නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මහත්තයා මේ මේ කාරණාවේ තව කාරණාවක් කියන්න ඕන. ඒ තමයි අපි එදා සත්‍යක්‍රියාව ගැන කියනකොට සත්‍යක්‍රියාව කියන්නේ පුදුම බලගත එකන්නේ. මේ පහළට යන ගඟ උඩ පැත්තට හරන්න හරවන්න පුළුවන්. එහෙමයි. කල නොහැකි දෙයක් නැහැ. කල නොහැකි දෙයක් නැහැ කියනවනේ සත්‍යක්‍රියාවෙන්. ඒ නිසා තමයි මම අර තරුණ දරුවන්ට කලින් කිව්වේ අපි දන්නේ මේ ව්‍යසනේ. ඊළඟ ළඟදීන් අර ඉස්කෝලවල ජෙල් පැකට් වගේක් තියෙනවා අය. ඒ වගේ නමක් ගමක් නැහැ කියලා මේ කතාවක් කියන්නේ. අපි දන්නේ නැව මොනවද කියලා. එතකොට මේ ළමයිට බියස් ගෙනින් ආව. දැන් ඉස්කෝලවලට කොහොම මේවා ගිහිල්ලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ නිසා අනාගතයේ විවාහ වීමත් එක්ක දරු සම්පත්තිය කියන ගින්දර එනවා. මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. අවශ්‍යයි. ඒ තමයි ගැලවෙන ක්‍රමය තමයි මේ සියලුම මිත්‍යා දෘෂ්ටික බලවේග මැඩ පවත්වන දරුවන්ට වන විනාශයේ වළක්වන මහා තේජසක් තියෙන රහතන් වහන්සේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ සෑය හැදෙනවනේ. ඒතර මම කියන්නේ මේ තරුණ ළමයි දරුවන් බලාපොරොත්තු වෙනයි මේ සෑයට වත් කරන්න. ඒ සෑයට උදව් කරන්න. එහෙමයි. දහඩිය හෙලන්න. එහෙමයි. ඒ තේජස ගන්ධ. උන්වහන්සේගේ ගන්ධ කුටි හදන්න. ඊට පස්සේ විවාහ වෙන කාලයක ඇවිල්ලා දරුවා හදන කාලෙකදී ඒ මේ මහසෑයට වන්දනා කළ මේ සෑය වෙනුවෙන් දාඩිය හිල්ලා මා තියෙන බව සත්‍යයි. අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන මගේ හිතේ තියෙන පැහැදීම සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අපිට දරු සම්පතක් කියලා අදිස්ථාන කරනකොට ඒ කරපු පින්බලයත් මහරහතන් වහන්සේගේ තේජසත් නිසා දරුවන් ලැබෙන එක වලකින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සත්‍ය ක්‍රියාවමයි තියෙන්නේ. ඒ නිසා දැන් තරුණ ළමයි පෙන්වතුන් විදියට හැසිරෙනවා. ඒතකොට ඒකෙදින් සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් ගුණයක් හදාගන්න. එයාලගේ චරිතය නහගන්න එපා. කාමරවල රිංගන්න එපා. එහෙමයි. ඒතකොට එයාලා කසාද බැන්දට පස්සේ ඡායයක් ළඟට ගිහලා අදිෂ්ඨාන කරන්න පුළුවන් අපි යාළු වෙලා ඉන්න කාලේ කාමරවල läග්ගේ නැහැ. සත්‍යයි. අපේ චරිතය රැකගත්තා සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් පින්වත් දරුවෙක් එන්න කියලා. එහෙමයි සම්. ඊට පස්සේ තමයි පුළු පුළුවන් විදිහට බඹසර රකින්න. ඒතර මම මේ ධර්මය අහලා බඹසර රකින්න පටන් ගත්තා. කසාද බඳිනකල් මම බඹසර රකින්න ගත්තා. මෙච්චර කාලයක් බඹසර රැක්කා. ඒ සත්‍යානුභවයෙන් පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා. ඊළඟට ඉවසන එක කරුණාව, මෛත්‍රිය, දයාව, දන් දීම කුසලය මව්පියන්ගේ හිත රිද්දන්නේ නැති බව. එහෙමයි. එකිනෙකාට සමාව දෙන බව. මේවා ගුණ, මේවා කුසල්. ඒ කුසල් බලයෙන් සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේ මේ දරුවන් නැති ප්‍රශ්නේදී සත්‍ය ක්‍රියාව හැරනම් වෙන විකල්පයක් පේන්නේ නැහැ මහත්තයා. මොන් මේ කරන විනාශය යටිපැත්තෙන් හිතා ගන්න බෑ කාට කාට මේවා වදිනවද කියලා. සත්‍ය ක්‍රියාව ඉදිරියේ උතුම් සම්බුදු බලයේ ඉදිරියේ පසේබුදු ගුණ ඉදිරියේ රහතුන්ගේ ගුණ ඉදිරියේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස ඉදිරියේ ඔය වඳ බෙහෙත් සුන්නත් දූදි වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒ කාරණාව සීකරනවා තරුණ පරපුරට විශේෂයෙන් සත්‍යක්‍රියාවක් කරන් හිතේ සත්‍යයක් තියාගෙන ඉන්න. ගුණයක් තියාගෙන ඉන්න ලෝකෙට ප්‍රකට කරන්නේ නැතුව අඟුලිමාල මහසෑයට වත්පිළිවෙත් කරන්න ඊළඟට අඟුලිමාල සෑයවිනයෙන් පුළුවන් තරම් උදව් උපකාර කරන්න ඒක අනාගතයට පිහිට පිණිසම තියෙනවා. ඒ සෑය හදන්නේම මේ මේ જાතිය වඳ වෙලා යන එකට විසඳුමක් විදිහටත් මේ ලෝක සත්වයාට සිත් පිණිසම්. එහෙමයි. කුසදරු අම්මලාටත් දරුවන් නැති අයටත් දරුවන් පතන අයටත් සිත්සේ සිත් පුරා බුදු ගුණ රහත් ගුණ කිය කියා අඟුලිමාල මහරහතන් වහන්සේට පූජා තියා තමන්ගේ පුණ්‍ය සිතුවිලි ධාරාව මේ විශ්වයට මුදහරින්න කාලය එළඹෙනවා. එනිසා ඒ සමග පෙළගැහෙන්න ඒ වගේම ඔබ තුල සත්‍යයක් ගුණයක් තියාගන්න. මේ බණට ගහනකොට පෙන්වතුන් විදියට වැරදි විදියට හැසිරෙච්ච අය ඉන්නවනම් අද නතර කරන්න. අද නතර කරන්න. අඟුලිමාල මහරහතන් වහන්සේ සාක්ෂියට ඉන්නව වරදින් අත්මිදුනා කියලා. ඒ නිසා යම් දවසකද මම මේ බණපදයේ ඇහුවේ එදා ඉඳලා මම මගේ කෙල්ලට වරදක් වෙන්න දුන්නේ මගේ කොල්ලගෙන් කොල්ලා වරදට මා යොමු කරගත්තේ නැහැ. මං යහපත්ව හිටියා. අපේ වැරදි අත්හැරියා. විවාහ වෙනකල් අපි ඊට පස්සේ හොඳට හිටියා. ඒක සත්‍යයි. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ අහලා අපි වැරදින් අත්මිඳුණා. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අපිට මේ පිහිටක් වෙන්න කියලා අනාගතේ සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. ඔබ ප්‍රමාද නැහැ. අද ඉඳලා හැදෙන්න පුළුවන්. ඒක අනාගතේ ඔබට පිහිට පිණිස පවතිනවා. ඒ නිසා මේ මං යම් විදියකට ධර්මයේ කතා කළාද? ඒයින් පිනක් රැස් වුණාද? මා නාගසේන මහරහතන් වහන්සේ ධර්මයේ විග්‍රහ කළාද? ඒක සත්‍යයි. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් නාගසේන මහරහතන් වහන්සේගේ පටිභාන ශක්තිය තේජානුභාව බලෙන් ඒ වගේම අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් අඟුලිමාල සෑය අනුහසින් ඒ ගුණ බලෙන් සත්‍ය ක්‍රියාව යනුවසින් මුළු හදවතින්ම සිත ප්‍රාර්ථනා කරනවා මේ ධර්මය අහන දරුවන් බලාපොරොත්තු වෙන කැමැති අම්මලාට පින්වන්ත දරුවෝ බිහි වේවා කියලා අනේ ස්වාමීන් අවසරයි අපි ඔබ වහන්සේ තාම ගෞරවයෙන් වන්දනා කරගන්නවා අපේ දරුවන්ට මහත් වූ වටිනා අවවාද අනුශාසන ධර්මයට අනුව අපට පහදාව දාලා ස්වාමීන් අපගේ নমස්කාරය වේවා මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර